නිවනට නැමුණු සිතක් තියෙන කෙනා ඇවිදගෙන යද්දී වේවා හිටගෙන ඉඳිද්දි වේවා වාඩි වෙලා ඉඳිද්දි වේවා නිදිවරාගෙන හාන්සි වෙලා සිටිද්දි වේවා ඒ නිවනට නැමුණු සිත බැහැර කරන්නේ නැහැ නිවනට නොනැමුණු සිතක් තියෙන කෙනා ඇවිදිමින් සිටිද්දි වේවා හිටගෙන ඉඳිද්දි වේවා වාඩි වෙලා සිටිද්දි වේවා නොනිදා සතපී සිටිද්දි වේවා නිවෙනෙහි සිත පිහිටවන්නෙත් නැහැ. ඒ නිසා අපි ඉන්න ඉරියව්ව නොවේ විශේෂය වන්නේ. වාඩි වෙලාවද ඉන්නේ සතපිලාද ඉන්නේ හිටගෙනද ඉන්නේ ඇවිද ඇවිදාද ඉන්නේ කියන ඉරියව්වෙහි වැදගත්කමක් ඇත්තේ නැහැ. වැදගත්කම තිබෙන්නේ කොහෙද? තමා සිත පිහිටවා තිබෙන්නේ කුමන ඉලක්කයකද කියන එක. අපි කාමයන් මුල් කරගෙන නම් අපේ හිත පිහිටවගෙන තිබෙන්නේ සිටගෙන සිටියත් අපේ සිත පිහිටා තිබෙන්නේ කාමයන් මුල් කරගෙනයි. ඇවිදවිද සිටියත් අපේ සිත පිහිටලා තියෙන්නේ කාමයන් මුල් කරගෙනනේ. වාඩි වෙලා හිටියත් අපේ සිත තිබෙන්නේ කාමෙන් මුල් කරගෙන. නොනිදා හාන්සි වෙලා හිටියත් සිත තියෙන්නේ කාමයන් ඇසුරේ. ඇයි? කාමෙන් මුල් වෙලා හිත පිටවලා තින අපි. නේද? එතකොට කොයි ඉරියව්වක හිටියත් අපේ සිතේ ප්‍රමුඛත්වයේ තියෙන්නේ අපේ ඡන්දයේ ප්‍රමුඛව පිහිටා තිබෙන්නේ කාමයන් කෙරෙහි නම්. අපේ ප්‍රියභාවයේ බලවත් තිබෙන්නේ කාමයන් ගැන නම් කාම විතර්ක වලින් ගැලවීමක් නැහැ. එතකොට දවස පුරා පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන ගන්න උත්සාහය සාර්ථක වෙනවාද කාමයන් කෙරෙහි බැසගත් සිතකින් යුක්තව නැහැ නේද? එහෙමනම් අපිට පළඟ බැඳ ගන්න බැරි වෙන්න පුළුවන්. නේ? අපේ තුම අපට ධනිස් සමාරු තියෙන කෙනෙක් කියලා පළඟ බැඳ ගන්න බෑ. ඉතින් සමහර තුන අනේ අපෝයි මට ධන මේ වාඩි වෙන්න බෑනේ භාවනාවට. හ්ම්? ඉතින් කනගාටු වෙන සමහර අය. ඒතර අර්ථයේ තියෙන්නේ අපේ ඉරියව්වද අර්ථවත් වෙන්නේ වඩා වැදගත් වෙන්නේ ඉන්න ඉරියව්ව නෙමෙයි කියලා දැන් අපිට තේරෙනවා. නේද? වඩා වැදගත් වෙන ඉරියව්ව නොවේ අප කුමන පරමාර්ථයක් උදෙසා අපේ සිත පිහිටවා තියෙනවද කියන එකයි. අපේ පරමාර්ථයේ කාමයන් අත්කර ගැනීම නම් කාම ලෝකයේ යලි උපතක් නම් අපේ පරමාර්ථය කාම විතරක වලින් ගැලවීමක් නැහැ. නේද? කොහේ හෝ උපතක් නම් අරමුණ කාමයන්ගෙන් ගැලවීමක් තියෙනවද? හ්ම්? කොහේ හෝ උපතකට අපේ හිත පිහිටලා නම් කාමයන්ගෙන් ගැලවීමක් නැහැ. එහෙනම් කාමයන්ගෙන් ගැලවීම ඇති වෙන්නේ උපතෙන් නිදහස් වීම පිණිස නැමුණු සිතක උපතෙන් නිදහස් වූ සිත ගැන බය වෙන්න එපා කොහෙවත් යන්නේ නැති කියලා බය වෙන්න එපා උපතෙන් සිත නිදහස් වෙනකොට උපතට අකමැති හිත පිහිටන්නේ නිවනෙහි නිවනට ආශකන හිත තමයි උපතට අකමැති වෙන්නේ. ඉපදීමට අකමැති හිත නිවනට කැමති වෙනවා. ඒකට හේතුව තමයි ඉපදීම දුකක් කියලා භාගතුන් වහන්සේ පෙන්වා දී තිබීම. ඉපදීම දුකක් කියා යමෙක් පිළිගත්තොත් යලි උපතකට අකමැති වෙනවා. යලි උපතකට අකමැති වෙනාගේ සිත කැමති වෙන්නේ ජාති ජරා මරණ වලින් තොර වූ නිවනටයි. නිවනට කැමති සිත කාමයන් අතහරිනවා. අන්න එබඳු සිතකින් කාම විතරක බැහැර කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට එයා කුමන ඉරියවක සිටියත් එයාගේ සිත නිවනට කැමති සිතක් නිසා කාම විතරකයට අවසරයක් නැහැ. කාම විතරකයට ප්‍රිය බවක් එන්නේ නැහැ. කාම විතරකයට අගය කිරීමක් ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුව කාමයන් අකමැති නිසා. කාමයන්ට අකමැති සිත කාම විතරකයට කැමති වෙන්නේ නැහැ. එයාගේ සිතේ නෙක්ඛම්ම විතරකයේ පිහිටෙනවා. නෙක්ඛම්ම විතරකයේ නොමැතිව කාම විතරකයේ බැහැර කරන්න බෑ. නෙක්ඛම්ම විතරකයේ පිහිටන්නේ කාමයන් ගැන අකමැති වීම. කාමයන් ගැන අකමැති වූ සිත ඉපදෙනකොට කාමයන් පිළිබඳ කැමැති සිත බැහැර වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සැප උපදවන දුක බැහැර කරන පිළිවෙල. ඉතින් ඒ විදිහට තේරුම් ගන්න, තේරුම් අරගෙන නිවනට කැමති සිතක් ඇති කරගන්න. එතකොට අපට සතර ඉරියව්වෙන් කුමන ඉරියව්වක සිටියත් නිවන් මගෙහි ගමන් කරන අය බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිවෙල නොදන්න කෙනා වාඩි වෙලා විතරක් භාවනා කරන්න ඇතම් විට උනන්දු වෙනවා. නමුත් වාඩි වෙලා විතරක් භාවනා කරන්න උනන්දු වෙන කෙනා බොහෝ වෙලාවට අසාර්ථක වෙනවා හේතුව වාඩි වෙලා නැති වෙලාවේදී කාම විතරක බහුල කරගෙන ඉන්න නිසා. ඉතින් මේව තේරුම් ගන්න. තේරුම් අරගෙන හරියට ධර්මයේ හුරු කරන්න බලන්න.